භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි ඔබ දැන් ආයතන භාවනාව ගැන ඉගෙන ගන්න. දැන් ඔබ දන්නවා මේ ආයතන භාවනාව අනිත්‍යයි කියන කරුණ. අනිත්‍ය නියමක් නිසාද නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න නිසා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් තියෙනවා ඔක්කාන්ති සූත්‍රය කියලා සංයුත්ත නිකායේ. ඔක්කාන්ති කියන්නේ බැස ගන්නවා. එතන බැස ගන්නවා කියලා කියන්නේ ධර්මයේ තුලට බැස ගන්නවා. ධර්මයේ තුලට බැස ගන්නට නම් නිවන් මාර්ගයට බැස ගන්නට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්නට නම් ඉස්සල්ලාම වමනයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතුව නම් කවදාවත් ඒක කරන්න බෑ. දැන් මේ අසන්නා වූ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා ඔබට අවබෝධ වෙනකොට ඔබට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ශ්‍රද්ධාවක් ඇති වෙලා ඔබ තුළ විශ්වාසයක් ඇති වෙන ඇත්ත තමයි. මේ නාම රූපයෙන් හටගත්තු නාම රූපයෙන් හටගත්තු මේ ඇස අනිත්‍ය දෙයක්මයි. නාම රූපයෙන් හටගන්නා වූ මේ කන අනිත්‍ය දෙයක්මයි. නාම රූපයෙන් හටගන්නා වූ මේ නාසය අනිත්‍ය දෙයක්මයි. නාම රූපයෙන් හටගන්නා වූ මේ දිව අනිත්‍ය දෙයක්මයි. නාම රූපයෙන් හටගන්නා වූ මේ ශරීරය අනිත්‍ය දෙයක්මයි. නාම රූපයෙන් හටගන්නා වූ මේ මනස අනිත්‍ය දෙයක්මයි කියලා ඔබට ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා. එවැගේම මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු අනිත්‍යයි කියලා ඔබ අදාහ ගන්නවා. මේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හටගන්නා විඥානය. මේ විඥානයත් අනිත්‍යයි කියලාම ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්නවා. ඒ වගේම ඇහි රූපය විඥානයේ එකතු වීම ඇහි ස්පර්ශය අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්නවා. කනයි ශබ්දය විඥානයේ එකතු වීම කනේ ස්පර්ශය අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්නවා. නාසයයි ගඳ සුවඳයි විඥානයේ එකතු වීම නාසයේ ස්පර්ශය අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්නවා. දිවයි රසයයි විඥානයේ එකතු වීම දිවේ ස්පර්ශය අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්නවා. ඒ වගේම කයයි පහසයි විඥානය එකතු වීම. කයේ ස්පර්ශය අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්නවා. ඒ වගේම මනසයි අරමුණේ විඥානය එකතු වීම. මනසේ ස්පර්ශය අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්නවා. මේ විදිහට ඔබ ශ්‍රද්ධාව පිටුවාගෙන තවදුරටත් ඔබ ශ්‍රද්ධාව පිටුවා ගන්නවා මෙහෙමයි. මේ ස්පර්ශයෙන් හටගන්න විඳීම අනිත්‍යයි කියලා. ඉවගිම ශ්‍රද්ධාව පිටවා ගන්නවා මේ ස්පර්ශයෙන් හටගන්නා වූ හඳුනා ගැනීම හඳුනා ගන්නා රූප හඳුනා ගන්නවා රූප හඳුනා ගැනීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. ශබ්ද හඳුනා ගැනීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. ගන්ධ සෝද හඳුනා ගැනීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. රස හඳුනා ගැනීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. පහස හඳුනා ගැනීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. අරමුණ හඳුනා ගැනීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. මේ හඳුනා ගන්නා රූපයට අනුව චේතනා පහළ වීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. හඳුනා ගන්නා ශබ්දයට අනුව චේතනා පහළ වීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. හඳුනා ගන්නා රසයට අනුව චේතනා පහළ වීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. හඳුනා ගන්නා පහසට අනුව චේතනා පහළ වීම අනිත්‍යයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවා ගන්නවා. ඒ වගේම හිතෙන් අරමුණු හඳුනා ගන්නවා. අරමුණු හඳුනාගෙන ඒ කෙරේ චේතනා පහළ වීම අනිත්‍යයි කියලා ශ්‍රද්ධාව පිටව ගන්නවා. ඊළඟට පින්වත්නි ඔබේ හිතේ තුල ඇති වෙන ආශාවත් අනිත්‍යයි. හොඳට බලන්න හිතලා ඔබ ඉස්සර ආස කරපියවට දැන් ආස කරන්නේ දැන් ආස නොකරපියවට ඔබ ඉස්සර ආස කළා. අනාගතේ ඔබ මොනවට ආස කරයිද දන්නේ නැහැ. අනාගතේ මේ ආස කරපු මොනතරම් දේවල් ඔබ අතහරියිද දන්නේ නැහැ. මේ නිසා ආසාව කියන එක වෙනස් වෙලා යන එකක්. අනිත්‍ය වූ දෙයක්. මේ අනිත්‍ය වූ දේ අනිත්‍ය වූ දෙයක්මයි කියලා ඔබ ශ්‍රද්ධාව පිටවාගත්තු ගමන් ඔබ ආර්ය ස්ථාංගික මාර්ගයට බැස ගන්නවා. ආර්ය ස්ථාංගික මාර්ගයට බැසගත්තු ඒ කෙනාට කියනවා සද්ධානුසාරී කියලා. අන්නේ සද්ධානුසාරී කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රද්ධාව තුළ පිහිටලා තවදුරටත් මේ විදර්ශනා ප්‍රඥාව දියුණු කරන්ට මහසි ගන්නවා. මහසි ගන්නකට ඒ කෙනාට කියනවා ධම්මානුසාරී කියලා. අන්නේ ධම්මානුසාරී කෙනා තවදුරටත් ධර්මාර්ගය පුරුදු කරනවා. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම අයිති වෙන්නේ සෝවාන් මාර්ගයේ වඩන ශ්‍රාවකයා හැටියටයි. සද්ධානුසාරී එක්කෙනයි ධම්මානුසාරී එක්කෙනයි කියන මේ දෙන්නම අයිති වෙන්නේ සෝවාන් මාර්ගයේ වඩන කෙනා හැටියටයි. මේ සෝවාන් මාර්ගයේ වඩන කෙනා එයාගේ ජීවිතේ සෝවන් ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා ඒ ධර්ම මාර්ගය නිරන්තරයෙන්ම දියුණු කරගෙන ගියොත්. එතකොට දියුණු කරගෙන ගිය යම් දවසක ඒ ධර්මයේ දියුණු වීම තුළ විදර්ශනා ප්‍රඥාව දියුණු වීම තුළ අනිත්‍යදී අනිත්‍ය වශයෙන්ම Tamanට අවබෝධ වීම තුළ ඒකන අවබෝධ කරගන්නවා එහෙනම් මේ ඔක්කොම හේතුන් නිසා හටගන්නා ඵල ධර්මයන් හේතු නැතිවීමෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා යමක් හටගන්නා ස්වභාවයෙන් යුක්තයිද ඒ සියල්ල ඒ හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. මෙන්න මේ අවබෝධය එන්නේ ආර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙනයි. අන්න ඒ කෙනාට කියනවා සම්මාදිට්ඨිය ලැබූ ශ්‍රාවකයා කියලා. අන්න ඒ කෙනාට කියනවා ආර්ය ස්ථාංගික මාර්ගයේ හඳුනාගත්තු ශ්‍රාවකයා කියලා. ආන් ඒ කෙනාට කියනවා ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණිච්ච ශ්‍රාවකයා කියලා. අන්න ඒ කෙනාට කියනවා ආර්ය දර්ශනයෙන් සමන්විත වූ ශ්‍රාවකයා කියලා. අන්න ඒ කෙනාට කියනවා ධර්ම සඩපහරට පැමිණිච්ච ශ්‍රාවකයා කියලා. අන්න ඒ කෙනාට කියනවා අමා නිවන් දුරට හැපී සිටින ශ්‍රාවකයා කියලා. ඉතින් මේ ශ්‍රාවකත්වයේ මේ දක්වා දිනු කරගන්න පුළුවන් වෙන්නේ මේ කියපු සතිපට්ඨානේ සීය පිටුවා ගැනීමෙන්. එතකොට ආයතන භාවනාව තුළ මනාකොට සීය පිටුවාගෙන ඉන්න කෙනා තමන් නුදැනීම ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. මොකද මේ හැම ආයතනයක්ම අනිත්‍යයි කියලා බලද්දී ඒ කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6 රූප ඇස කන නාසය දිවකය මන ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේවා අනිත්‍යයි කියලා නෝනින් නිවසලා බලද්දි බලද්දි බලද්දි මේ ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා මේක නෝනින් විමසලා බලනකොට තමයි මේකට බැඳින්නේ නැත්තේ බැඳිච්ච ගමන් පටිච්ච සමුප්පාදේ හැදෙනවා හැදෙන්නේ කොහොමද? සලායතන පත්‍ය පස්සු. ආයතන හයෙන් පහ ස්පර්ශය තියෙනවා. පස්ස පත්‍ය වේදනා. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසා ඇලීම ඇති වෙනවා. තණ්හා පත්‍ය උපාදාන. ඇලීම නිසා බැඳෙනවා. උපාදාන පත්‍ය භව. බැඳෙන නිසා, බැඳුන නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. භව පත්‍ය ජාති. විපාක පිණිස කර්ම හැදෙන නිසා උපදිනවා. මෙන්න මේ පටිච්චසමුප්පාදේ ආයතන තුලින් හැදෙනවා අන්න අවබෝධ කරගන්නවා. ඒ නිසා ඒ බන්ධනය ඇති නොවීම පිණිස, සංයෝජන ඇති නොවීම පිණිස, කෙලෙස් ඇති නොවීම පිණිස ඒකේ නා මොකද කරන්නේ? මනාකොට සිය පිටුවලා වෙන ඒක විදර්ශනා වශයෙන් වඩනවා. වඩනකොට මොකද කරන්නේ? යා බලනවා තමා තුල තියෙනවා යම් ආකාරයේ අනිත්‍ය ආයතන හයක්. තමාගෙන් බාහිර යම් තාක් ලෝකයක්ද සමාජයෙන් බාහිර යම්තා ජනතාවක් ඇද්ද? සමාජයෙන් සමාජයෙන් බාහිර යම් සත්ත්ව කොටාසයක් ඇද්ද? ඒ සියලුම සත්‍යයන් තුල තිබෙන්නේ අනිත්‍ය වූ ආයතන හයක්. ඊළඟට තමාගින් බාහිර යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇද්ද? මේ සියලු දේවල් අනිත්‍ය වූ දේවල්ය කියලා ඔන්න තමා තුලත් දකිනවා මේ ආයතන හය අනිත්‍ය වශයෙන්. අනුන් තුලත් තියෙන අනිත්‍ය වූ ආයතන හයක් කියලා දකිනවා. එතකොට මොකද වෙන්නේ? තමා තුලත් සිත පිහිටන්නේ තමාගෙන් බාහිර වූ ලෝකයක් කෙරෙහි සිත පිහිටන්නේ අනේ ඊට පස්සේ මොකද කරන්නේ? යා නුවණින් විමසනකට බුදුරජාණන් වහන්සේ වදාළ කොහොමද? තථාකි uppannassa සංයෝජන පහණං හෝති තංස පජානාති. මේ හටගත්තා වූ බන්ධනේ යම් ආකාරයකින්ද නැතිවන්නේ ඒක දන්නවා යා. ඉතින් මේ බන්ධන නැතිවන්නේ පින්වතුනි යෝනිසෝ මනසිකාරයේ දීමෙන්. යෝනිසෝ මනසිකාරයේ දෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියා දීපු පිළිවෙලට මේ අපේ චින්තනය නුවණ ප්‍රඥාව හැසිරවීමෙන් මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ දිගින් දිගටම යෙදෙනකට තමයි එයාට නිදහස් විදියට හිතන්න පුළුවන්කම ඇති වෙන්නේ. අන්නේ නිදහස් ඉදිරිපු හිතන්න පුළුවන්කමෙන් තමයි මේක වෙන්නේ. නැත්තම් වෙන්නේ මොකද්ද බැඳෙනවා. බැඳුනම මොකද වෙන්නේ? රූපං දිස්වා සති මුට්ටා. රූපයක් දැකලා සිහි මුලා වෙනවා. පිය නිමිත්තම් මානසිකරෝතු ප්‍රිය අරමුණු සිහි කරන්න පටන් ගන්නවා සාරත්ත චිත්තෝ වේදේති ඇලුණු සිතින් විඳින්න පටන් ගන්නවා තන්ත අජ්ජෝස චිත්තති ඒකේ හිත බැස ගන්නවා තස්ස වඩ්ඩන්ති වේදනා අනේක අරූප සම්භාවන. එතකොට මොකද වෙන්නේ? රූපයෙන් හටගත්තු නොඑක් වෙදීම් හට ගන්නවා. අභිජ්ජාත විහෙසාච චිත්තමස්සු පහඤ්ඤති. ආසාවත් වෙහසත් විසින් මේ සිත පෙළන්න පටන් ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං. ඔන්න ඔය විදිහට දුක රැස් කරද්දී ආරා නිබ්බානන්ති උච්චති නිවනින් ඈත් වුණා කියනවා. එහෙනම් මේ සාමාන්‍ය ජීවිත රටාව තුළ තියෙන නිවනට ලං වෙන එකක් නෙමෙයි පින්වතුනි. නිවනින් ඈත් වෙලා යන එකක්. නිවනින් බැහැර වෙන එකක්. නිවනට අයිති නැති එකක් තමයි මේ ජීවිතය තුළ හැදෙන්නේ. ඒ නිසා මේ ජීවිතයක් තුළ හැදෙන දෙයට ඉඩ දීලා දුක් නැති ජීවිතයක් බලාපොරොත්තු වීම අපි සිහිනයක් පැතීමක්. ඒ කවදාවත් සාක්ෂාත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ නිසා මේ ජීවිතය යම් ආකාරයකින් අවබෝධ කරගන්නවාද ඒක නා පැහැදිලිවම මේ අසකනාසී දිවකය මන කියන ආයතන හය අනිත්‍ය වශයෙන් වැඩිම පිණිස සිහිය පිටවා ගත යුතුයි. ඒ නිසා මේ ආයතන හය තුල මනාකුට සිහිය පිටවාගෙන එයා දකිනවා අනිත්‍ය වූ ආයතන හය ඇතිවීම නැතිවීම දකිනවා. දැකලා මොකද කරන්නේ? එයා හිතනවා මේවා කිසිවක් යා මම කියලා ගන්නෙ නෑ. මගේ කියලා ගන්නෙ නෑ. මාගේ ආත්මය කියලා සලකන්නේ නෑ. මෙයා මේකේ නිදහස් වීමමයි සකස් කරන්නේ. ඒ නිසා එයා ඒකෙන් නිදහස් වෙනවා. එයා ඇසෙන් නිදහස් වෙනවා. කනෙන් නිදහස් වෙනවා. නාසයෙන් නිදහස් වෙනවා. දිවෙන් නිදහස් වෙනවා. කයෙන් නිදහස් වෙනවා. මනසින් නිදහස් වෙනවා. මෙලොවින් නිදහස් වෙනවා. පරලොවින් නිදහස් වෙනවා. සියලු ලොවින් නිදහස් වෙනවා. අන්න එයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තු ශ්‍රාවකයා වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබටද මේ ධර්මයට පිවිසීම පිණිස සද්ධාව ඇතිවීම පිණිස ධම්මානුසාරී වීම පිණිස මේ මාර්ගයට පැමිණීම පිණිස ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා